මම හෙන්රි ජයසිංහ. මගේ මෙම සත්‍යයක් නම් නාට්‍ය ගීත එකතුව එළිදැක්වීමට අනුග්‍රහය දක්වන නිර්මාණ ශිල්ප සුලබ කලාකරුවන්ට නිබඳව දීගෙන ජනහිත හඳුන්වන මහජන සංකේතය නාම පිටසර